විනාඩි 30යි මේ ස්වදේශීය සේවයයි. සදාතනික වටිනාකම් ඇති දේ ලියවෝ මහජන ගෞරව සම්භාවනාවට පාත්‍ර වෙති. එවන් පොතපතින් ලබනා දැනුම පෙන්වයි ජීවිතය විනිවිද. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ. කියවීමක මහන්සිය කියන වචන දෙක ඇහිච්චාම ඔබට මොකද හිතෙන්නේ? කියවීමක මහන්සිය මේක මම ඔබට අහෙන්න කිව්වේ එක්තරා පොතක සංඥා නාමයක් ඒක. එහෙම නැත්නම් ඒ පොතේ නම හැටියට තමයි කියවීමක මහන්සිය කියලා යොදලා තියෙන්නේ. ඉතින් මොකද්ද දන්නේ නැහැ මේ කියවීම මහන්සිය කියන එකෙන් අදහස් කරන්නේ. මේ කෘතිය ලිපි සංග්‍රහයක්. ලිපි සංග්‍රහයක් තමයි මේ කියවීමක මහන්සිය නමෙන් නම යොදලා පළ කරලා තියෙන්නේ. මේ කෘතිය සම්පාදනය කරලා තියෙන්නේ තරුණ ලේඛකෙක් පුවත්පත් කලාවේදී මාධ්‍යකරුවෙක් අමිල සංජීව යහලවෙල. ඉතින් මේ පොතේ නමත් ඒ වගේම මට වැටහුණා ඔහු මේ ලියලා තියෙන ලිපිවල වැදගත්කමක් අගයක් තියෙනවා කියලා. ඒ නිසා මම කල්පනා කළා පෙරවදන වැඩසටහනට ඔහුව ආරාධනා කරලා ගෙන්නන්න. මේ පොත ගැන කතා කරන්න. කතා කරලා ඔබට මේ පොත හඳුන්වා දෙන්න. අමිල ඇවිල්ලා ඉන්නවා පෙරවදනට. අමිලගෙන් මේ පොත ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම කැමතියි ඊළඟ දැනගන්න. මොකද මේ පොතේ ප්‍රස්තාවනාව නැත්නම් හැඳින්වීම කියවුවාම මට හිතුණා පොත ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඔබත් එක්ක කතා කරලා තොරතුරු දැනගන්න ඕනයි කියලා කොහොමද මේ ලේඛන මාර්ගයට නැත්නම් ලේඛන ක්ෂේත්‍රයට ඔබ පිවිසුනේ මේ ආසා මුල් බීජය කොහොමද හිතේ රෝපණය වුනේ කාගේ අනුබලය එහෙම නැත්නම් උත්තේජනය ආభాෂය ආවේශය ආලෝකේ ලැබිලාද ඒ සම්බන්ධයෙන් දැනගන්න මට කුහුලක් ඇති වුණා ඒ නිසා ඔබ පටන් ගන්න කොහොමද ඔබ මේ සාහිත්‍යකරුවෙක් වෙන්න එහෙම නැත්නම් ලේඛකෙක් වෙන්න උනන්දු වුණේ කොහොමද ඔබ තුල ඒ ආසා බීජේ රෝපණය වුණේ ඇත්තටම ඒක මගේ පාසල් කාලේ ඉඳන්ම තමයි ඇති වුණේ මම මූලික අධ්‍යාපනය ලබන්නේ රත්නපුර තිරවණකෙටි විද්‍යාලයේ එතකොට මේ තිරවණකෙටි විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මේ අපිට සාහිත්‍ය කලාව උගන්වන්න හිටියා මේ ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ වේරහැර විමල ඥානහාමුදුරුව. ඇත්තටම උන්වහන්සේ තමයි මේ නිර්දේශ සිංහල භාෂාව සහ සාහිත්‍යයට අදාළ විෂය නිර්දේශයට අමතරව වෙනත් යමක් ඒ කියන්නේ බාහිරව තියෙන වෙනත් නවකතා කෙටි කතා ආදී සාහිත්‍ය ලෝකයේ පිළිබඳ කිසියම් උත්තේජනයක් අපි තුළ ඇති කරේ. ඇත්තටම උන්වහන්සේ තමයි මම හිතන්නේ අර ඔබ සඳහන් කරා වගේ මූල බීජය වපරපු කෙනා. එතකොට මම ඒ කාලේ මට මතක විදිහට මම 9 ශ්‍රේණිය ඉගෙනුම් ලබන කාලේ මම ලිව්වා යෝන් නවකතාවක් සැනසුම් සුසුමක් කියලා. ඔබ 9 වෙනි ශ්‍රේණිය ඉගෙන ගන්න ඉගෙන ගන්න කාලේ සැනසුම් කියන්නේ පාසල් ශිෂ්‍යයෙක් හැටියට ශිෂ්‍යයෙක් විදිහට. එතකොට මේ ඒක ඇත්තටම අපේ දෙමාපියෝ මගේ බල කිරීම නිසා ඒගොල්ලෝ කිසියම් මුදලක් හොයාගෙන ඒක මුද්‍රණය කරා ඒ කාලේ. ඊට පස්සේ සුළු පිටපත් ගානක්. ඊට පස්සේ ඒ කියන්නේ මේ අම්මයි තාත්තයි ඉදිරිපත් වුණා ඔබ මේ නවවෙනි ශ්‍රේණියේදී ලියපු ඒ යෝන්නාව කතාවනේ. ඒක පළ කරලා දෙන්න. පළ කරලා දෙන්න. ඇත්තට මේක මොකද හුඟක් වෙලාවට මේ ඒක සමහරක් වෙලාවට මගේ වෙන මිතුරන් ඒගොල්ලෝ හිතුවා මේක නිකන් සල්ලි අපරාධ කරන වැඩක් නාස්ති කරන වැඩක් කියලා. නමුත් දෙමාපියෝ ඒ දෙන්න කියන්නේ මගේ වමනාව දැකලා ඒකට කිසියම් තල්ලුවක් දෙන්න ඒ වැඩේ කරා. ඒක තමයි වැදගත්. ඔව්. නැත්නම් උන්ටත් තිබුණානේ මේ අපරාධ මේ සල්ලි නාශයක් වෙයි මිකුණ ගන්න බැරි වෙයි. අනිත් එක මේ මේක හොඳද දන්නේ නැහැ. ඒ වගේ <laughs> අදහස් වෙන්න පුළුවන් නේ. ඒ කිසි දෙයක් ගණන් නොගෙන ඔවුන් ඉදිරිපත් වුණා. දරුවගේ නම් මිනිස්සෙයිනේ ඉන්න දරුවගේ මේ පොත පළ කරා. ඔව්. ඉතින් එතෙන්දී අපේ මගේ වැඩිමහල් සහෝදර තුසිතයත් ඒකේ කිසියම් බරපැනක් දරුවා. එතකොට ඊට පස්සේ මම මේ සාමාන්‍ය පෙළ ඉගෙනම ලබන කාලෙදිම මම දැනගත්තා මේ පරාක්‍රම කොඩිතෝක කියන කවියා ඉන්නේ රත්නපුරේ කියලා. මොකද අපේ මගේ සහෝදරිය එයා ළඟ මේ පන්තිවලට ගියා. මේ සාහිත්‍ය පන්තිවලට. ඒතකොට මම දැනගෙන මම ඔහුටත් නොදන්නවා කිසියම් දවසක මේ ඔහුගේ ගෙදර හොයාගෙන ගිහිල්ලා කතා කරා. ඔබද පරාක්‍රම කොටුවක් කියන්නේ කියලා. ඊට පස්සේ ඔහු මේ මාව පිළි අරගෙන මමත් එදා ඇත්තටම කවි ටිකක් අරගෙන ගියා. මම ලියපු කවි ටික. ඒතකොට මම හිතුවා ඇත්තටම මේවා තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම කවි කියලා. එහෙම තමයි මම ගියේ. ඇත්තටම ඔහු බලලා කිව්වා මේ මෙලවාගේ මට තේරෙනවා වගේ මේ ලිවීමේ කිසියම් ගිනි පුළිඟු ටිකක් මේක ඇතුලේ තියෙනවා. නමුත් ඔබ පළමුව කරන්න ඕනේ කියවීම. තවදුරටත් සාහිත්‍ය කලාව කියන එක පුරාතන සාහිත්‍ය, නූතන සාහිත්‍ය හොඳට අධ්‍යයනය කරන්න. අධ්‍යයනයෙන් පසුව තමයි මේ පොත් රචනා කරන්න, ප්‍රකාශයටපත් කරන්න එන්න ඕනේ කියලා. ඒ ව්‍යුත්පත්ති ඥාණය මුලින්ම ඇති කරගන්න ඕනේ කියන එක. ඇතරම ඔහු කියපු දේ මට මුලින් ටිකක් මම පිළිගන්න පෙළඹුණේ නැහැ. එයා මේ මේක ඇත්තටමද කියන්නේ මෙයා මං ගැන ඉරිසියාවෙන්ද කියන්නේ ඒ වගේ අර හැඟීමක් මගේ ඇති වුණා. නමුත් පසුව ඌ ඊට පස්සේ දා මට පොට්ටියකුත් දුන්නා ගෙදර ගෙනල්ලා කියවන්න කියලා. ඊට පස්සේ ඕක නිතරම ඇසුරු කරද්දී මට තේරෙනවා එයා කියපු දේ ඇත්ත කියලා. මොකද අපි අර නිර්මාණකරණයේදී අපි ඉගෙන ගන්නවා කරුණු තුනක් ප්‍රතිභාව තියෙන්න ඕනේ අපිට ව්‍යුත්පත් ඥානීය තියෙන සතතාභ්‍යාසය කියන. ඒකට ඒවා ඇසුරෙන් තමයි ඇත්තටම අපි නිර්මාණයක් කරන්න ඕනේ ඒක ප්‍රකාශයටපත් කරන්න ඕනේ එතකොට මේ මම කියන්නේ ඒ අර මගේ තිබිච්ච ආදුනික මානසිකත්වය කිසියම් විදිහකට ඔහු මේ විවේචනය කළා මාව හැබැයි ඔසවා තබුවා. කියන්නේ මම හිතන් ගියා මේ පොත මම කොහොම හරි print කරලා එළියට දානවා කියලා. නමුත් ඔහු කිව්වේ ඒක නෙමෙයි. කවි කවි පොත. කවි පොත. ඔහු කිව්වේ ඒක නෙමෙයි. ඒක කරන එකේ රජමාවත ඔබට ඉදිරියේදී නිර්මාණය වෙනවා. එතකන් ඔබ මේ පරිශීලනය කරන දේ කරන්න. එතකොට තමයි ඔබේ හොඳටම මේ මේ මුහත් වෙන්නේ. මම හිතා ඒ නිසා ඔහු තමා ඔහු විශේෂයෙන් මම සිහිපත් කරනවා විශේෂයෙන් මගේ විශ්වවිද්‍යාල ගමනටත් ඔහු විශේෂයෙන්ම සාහිත්‍ය කලා ඥානය වර්ධනය කරගන්නත් කු පිටිවහලක් වෙච්ච චරිතයක්. ඔව් ඒ කියන්නේ ඔබ තුල ඥානාලෝකයක් දැල්ලුවා නේ. අනිවාර්යෙන්. අනිත් එක දැන් පුද්ගලිකව මම විශ්වාස කරන විදිහට හැම කෙනෙක් තුලම මොකක් හෝ සහජ කුසලතාවක් තියෙනවා. මම විශ්වාස කරන විදිහට වෙන්නේ ඒ කුසලතාව දල්වා ගන්න බැරුව යනවා සමහරුන්ට. සමහරු මේක දල්වාගෙන ඊට පස්සේ විශාල ආලෝකයක් පතුරවනවා. ඒ මුලදී කවුරු හරි ඉන්න ඕනේ මේක මේ කියලා දීලා මග පෙන්වන්න. දැන් ඔබට තාම හොඳ ගුරුවරයෙක් ලැබිලා තියෙනවා වේල පහම. මොකද ඔහු මේ විශාල අත්දැකීම් තියෙන බහුසුතෙක්. ඒ වාසනාවක්. හොඳයි එතකොට ඔබ කොහොමද මේ එතනින් පස්සේ ලේඛකෙක් හැටියට ලියන්න ලිපි ලියන්න එහෙම නැත්නම් තවදුරටත් කවි ලියන්න කතා ලියන්න කොහොමද එතන යහත ඔබ ගමන් කළේ ඔව් ඒක වෙන්නේ මම මේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට ඇතුළත් වෙනවා 2006 වර්ෂයේදී එතකොට ඒ කාලේදී මම පටන් ගන්නවා මේ නිදහස් ලේඛකෙක් විදිහට රාවය පුවත්පතට ලියන්න සතියන්ත පුවත්පතට එතකොට එහිදී විශේෂයෙන්ම ලංකාව විශේෂ මම පටන් ගත්තම පරක්‍රම කුඩතුක් මහත්තයාගේ මේ ආලෝක මිනිසා කියන කවිපත ගැන කිසියම් ਵਿਚාර ලිපියක් ලියුමේ. එතකොට ඒ වගේ ඒ කාලේ මට මතකයි ඔය රාපී විමලනාත් පිරරත්න, ඒ වගේම වික්ටර් ඉවන්, ජනරන්ජන, කේසන්ජී වගේ අය හුඟක්ලාට මාව දිරුමත් කරා මේ මේ ලියන්න කියලා නිතිපතාම සතිපතාම ඒගොල්ලන්ට එතකොට එහෙම තමයි මම විශේෂ සාහිත්‍ය කෘති මම බලන චිත්‍රපටි ගැන කිසියම් මේ කියවීමක් කරන්නේ. ඒවා ගැන කිසියම් ඇතුළට පොඩ්ඩක් එබල මම රස විඳින දේ අනිත් අය එක්ක බෙදා හදා ගැනීමෙන් ඒක තුළට ඇතුළට කිසියම් ගමනක් යමින් මේක විඳින්න දරපු උත්සාහයක් තමයි ඇත්තට මේ ලිපිවල තියෙන්නේ. දැන් අමිල ඉතා වැදගත් කාරණයක් ඉස්මතු කෙරුවා. දැන් ඔබට හොඳ ගුරුවරු හම්බ වුණා. ඒ වගේම දෙමපියන්ගෙන් යෝධ දහයකුත් ලැබුණා. එතනින් එහාට ඔබ ඔබ රස විඳින දේ, දකින දේ, හිතන දේ ලියන්නත් පෙළඹුණා. දැන් ලියන්න අමාරුයි භාෂාව ප්‍රගුණ කරන්න නැතුනේ. තමන් හිතන දෙයක් තව කෙනෙකුට ප්‍රකාශ කරන්න භාෂාවක් තියෙන්න බෑ නැත්නම් කොහොමද අපි අපේ අදහස් ප්‍රකාශ කරන යානේ වෙන්නේ භාෂාවනේ. ඔව්. භාෂාව නිර්වුල්ව ප්‍රකාශ කරගන්න බැරි නම් තියාගන්නත් බෑ කියන දේ තේරෙන්නේ නැහැ මිනිසුන්ට. ඉතින් භාෂාව ඔබ ප්‍රගුණ කරගන්න කෙමදු උත්සාහයන්ද ලැබුවේ ඒ වගේම කොහොමද ඒක වර්ධනය වුනේ? ඔය ඇත්තට මේ මම මේ ප්‍රශ්නේ අහුවේ හරියට නිර්වුල්ව යමක් ලියලා නැත්නම් කවදාවත් පුවත්පතක පළවෙන්නේ නැහැ නේ. පළවෙන්නේ නැහැ. පළවෙන්නේ. ඉතින් එහෙම පළ වුණා නම් විශේෂ රාවය වගේ පොත්පතක පළ වුණා නම් ඔබට යම්කිසි ලිවීමේ හැකියාවක් තියෙන්න ඕනේ ලිවීම ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත් හොඳයි අමිල. ඔව්. ඇත්තට මේක එන්නේ මේ මම විශ්වවිද්‍යාලයේ මේ සිංහල භාෂාව ඉගෙන ගන්න කාලෙදී හුඟක් වෙලාවට ඒ ගුරු මේ මම හිතන්නේ නිතරම අර හැමතිස්සෙම මගේ අතින් වෙච්ච දේ තමයි මේ Tamanට තියෙන නිර්දේශයට පරිබාහිරව යන එක. මම හිතන්නේ මොකද අපිට විෂය නිර්දේශයට තියෙනවා මෙන්න මේ පොත් මේ මේ ටික තමයි කියවන්න ඕනේ. මේක තමයි ලියන්න විභාගය එල්ල කළා. එල්ල කළා. නමුත් ඒකෙන් ඒ සීමාවෙන් මම හිතන්නේ ඒ සීමාවෙන් පැනපු හින්දා තමයි මට මේ හැකියාව මන් තුළ වර්ධනය කියලා. ඔය කියන්නේ ඔබ ලියන්න පටන් ගත්තා නේද? ඔව් ලියන්න පටන් ලිවීම දිනු කරගන්න බෑ ලියන්නේ. ඔබ දිගටම Taman හිතන දේ දිගටම ලියන්න පටන් ගත්තා. හොඳයි. දැන් එහෙම ලියපු ලිපි තමයි ඔබ මේ එකතු කරලා පොතක් හැටියට පළ කරලා තියෙන්නේ. එහි නම තමයි මම අර මුලදී සඳහන් කළා වගේ කියවීමක මහන්සි. මොන අදහසක් ධනිත කරන්න ඔබේ නමේ දුවද දන්නේ අපි වෙන කතා කරමු. කොහොම හරි ලිපි සංඛ්‍යාවක් සංග්‍රහ කරලා තමයි මේ පොත සම්පාදනය කරලා තියෙන්නේ. දැන් අපිට මේ ලිපි සියල්ල ගැනම කතා කරන තරම් කාලේ නැහැ. පොඩ්ඩක් ඔබ කියන්න දැන් පුවත්පත් ලිපියක් ලියුවාම ඒ ලිපිය සාමාන්‍යයෙන් පොතක් ලියනවා වගේ නෙමෙයිනේ නේද? ඒක විශේෂයක් තියෙනවා. දැන් මට මතක් වෙනවා අපේ අපේ රටේ හිටිය ශ්‍රේෂ්ඨම ලේඛකයෙක් වන මාටි වික්‍රමසිංහයන් ඔහුගේ පොතපත වැලි හරියන් ලිපිසඳර. ඔහු පුවත්පත්වලට පුවත්පත්වල සේවය කරන කාලෙත් ඊට පසුවත් පුවත්පත්වලට සංගරාවලට ලියපු වාක් ලිපි තමයි පසු ඔහු පොත් හැටියට සංග්‍රහ හැටියට පළ කළේ. මේ විශේෂ ලිපි ලියපු මේ කෘතහස්ත ලේඛකෙක් මාටින් ක්‍රමසිංහ. දැන් ඔබත් ඔබගේ මේ පළවෙනි කෘතිය නේ මේ ටීචර් පොතක් පළවෙලා නැහැ නේ එතකොට මේකෙදි ඔබ සංග්‍රහ කරලා තියෙන ඔබ පුවත්පත් වලට ලියු ලිපි ඒ පුවත්පත් ලිපි පිළිබඳ අත්දැකීම පොඩ්ඩක් විස්තර කරුවොත් හොඳයි. ඇත්තටම මම මේ කැමති මුලින්ම අර කියවීමක මහන්සිය කියන නම ගැන කිසියම් සඳහනක් කරන්න. මොකද ඒ නම මේ ඇතුළත් කරන්න එක හේතුවක් තමයි මේ ඇත්තටම දැන් නූතන සාහිත්‍ය කලා ਵਿਚාරයේදී අපි අර ਵਿਚාර කියන වචනටත් වඩා අපි කියවීම කියන එක තමයි භාවිත කරන්නේ ඔය රීඩින් එක කියන මේ ඉංග්‍රීසි වචනයට සමාන්තරව. එතකොට ඒ කියන්නේ අපි අහන්නේ ඒ චිත්‍රපටිය ගැන ඔයාට තියෙන කියවීම මොකද්ද? ඒ නවකතාව ගැන ඔයාගේ රීඩින් එක මොකද්ද? අන්න ඒ විදිහට. එතකොට එන්නේ මේ අර්ථය දුනිතවත් කරන්න තමයි මම ඔය මේ කියවීමක මහන්සිය කියන්නේ. ඒ කියන්නේ මේ මා රසවින්ද මා මේ බලපු චිත්‍රපටි නවකතා කෙටි කතා ආයනාදී සම්බන්ධව මගේ තියෙන කියවීම තමයි ඒ ඒ කියවීම ලබන්න මාදරපු මහන්සිය තමයි අතර මේකේ අන්තර්ගත කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ කියවීමක මහන්සිය කියන නමට මම ආවේ. ඊට පස්සේ ඇත්තටම මේ මේ ටික පොතක් විදියට සංග්‍රහ කරන්න හේතු වෙච්ච දෙයක් තමයි ඇත්තටම පුවත්පත් ලිපි ලියද්දී සහ පුවත්පත් ලිපි පළ කරද්දී අපිට යම් යම් සීමා තියෙනවා. ඒ කියන්නේ පුවත්පතේ තියෙන ඉඩ ප්‍රමාණය බලද්දී අපි අපි ලියන සම්පූර්ණ එකම සමහරක් වෙලට සංස්කාරකවරයාට පළ කරන්න බෑ. ඉඩ ප්‍රශ්න අනුව. ඒ නිසා තමයි අතට මම බැලුවේ මේ සම්පූර්ණ මා ලියූ දේ සංස්කරණය කළා පළවෙච්ච දේ මුල් පාඨකයන්ට මගේ රසිකයන්ට මේ සම්පූර්ණ විදිහට ඒ ලිවීම කියවන්න අවස්ථාවක් දෙන්න තමයි මේ කෘතියක් විදිහට පළ කරේ. මොකද පුවත්පත් ලිපි කියන දේ ඇත්තටම මේ අපිට කිසියම් වැදගත් අභ්‍යාසයක් අපි දරන කිසියම් රසවින්දනාකල්ප අපේ රසස්වාදයන් අපේ මතයන් අපේ මේ දැක්මන් එළියට ගෙනියන්න හොඳ වේදිකාවක් විචාර ලිපි සහ පුවත්පත් ලිපි කියන්නේ ඒ නිසා මම හිතන්නේ මේ මේක විශේෂයෙන් මේ ආධුනික ලේඛකයෙක්ට හොඳ වැඩබිමක් පුවත්පත් ලිපි අභ්‍යාසයක් අභ්‍යාසයක් ලේඛන අභ්‍යාසය. ලේඛන අභ්‍යාසය. ඔව් දැන් ප්‍රධාන කාරණය දැන් මනෝවිද්‍යාඥයන් පවා එක ප්‍රකාශ කරලා තියෙනවා. Taman හිතන දෙයක් ලියන්න ලියන්න තමයි හිතීම පැහැදිලි වෙන්නේ. හිතන දේ ප්‍රකාශනයේනේ. ලියන්න ගියාම වඩා හිතීම පැහැදිලි වෙනවා කියලා. ඉතින් ඒ ඒක සමහරට ඔබ අත්දැකීමම දන්නවා ඇති. වඩා निराවුල්ව හිතන්න පෙළඹෙන ඔබේ හිතපු දේ ප්‍රකාශ කරන්න යෑමෙන්. ඒ ඇරෙනකොට තව කාරණයක් කියන්න ඕනේ මේ අමිල. ඔබ මේ කියවීම ගැන කිව්වා. දැන් ඉංග්‍රීසි රීඩින් වචනේ තමයි ඔක පාවිච්චි කරන්නේ මගේ මතක හැටියට. මගේ බොහොම කුළුපගේ මිත්‍රයෙක් වෙන සමන් වික්‍රමාදිත්‍ය තමයි ඔක ව්‍යවහාරයට ගත්තේ. කියවීම කියන සිංහල වචනේ. රීඩින් කියන වචනේට. රීඩින් කියන ඉංග්‍රීසි වචනේ කියවීම කියන තේරුම තියෙනවා. ඒ වගේම හැදෑරීම කියන තේරුමක් තියෙනවා. අනිවාර්යයෙන් විශ්වවිද්‍යාලවල යම්කිසි පාඨමාලාවක් හැදෑරීමට ඉංග්‍රීසි භාෂාවේ පාවිච්චි කරන යෙදුමක් තමයි රීඩින් කියන එක. එතන කියවීම නෙමෙයි. හැදෑරීම. හැදෑරීම. ඇත්ත වශයෙන්ම රීඩින් කියන එකේ නියම සිංහල තේරුම හැදෑරීම. හැදෑරීම. කියවීම කියන එකක් තියෙනවා. දැන් අද දැන් සමන් මගේ මතක හැටියට සමන් තමයි පාවිච්චි කළේ ඊට පස්සේ දිගටම ඒක ඒ විදිහටම ගියා. ඒක ගිහිල්ලා දැන් සම්මත වෙලා. තේරුණානේ? නමුත් මේ ඒක සිංහල නෙමෙයි අසිංහල. එන්නේ මේක කැවිලා තියෙන්නේ. ඒක හුඟක් ඔය මාධ්‍යයෙන් තමයි ඕවා හුඟක් පතුරවන්නේ. මේකට පරිබාහිර වුණත් මම ඒ කාරණේ කිව්වේ මේ මේ මේ ඉංග්‍රීසි භාෂාවේ ඇතැම් වචන තියෙනවා විවිධ තේරුම් තියෙන. දැන් මැගසින් කිව්වහම මැගසින් කියන එකේ සංග්‍රහව කියන තේරුමක් තියෙනවා වෙඩි බේත් වෙඩි බේත් වගේ <laughs> සංග්‍රහයක් තියෙන්න පුළුවන් දැන් මැගසින් රූම් කිව්වහම වෙඩි බේත් කාමරේ දැන් ওই මැගසින් ප්‍රිසන් කියලා හැම කියන්නේ ඉස්සර මේ සුද්ධංගේ කාලේ උතන වෙඩි බේත් කාමරේ දීලා දෙන්නේ සංග්‍රහ කියන තේරුමක් තියෙනවා ඒ වගේ මේ ව්‍යවහාර භාෂාවක ඔය සිද්ධිය වෙනවා සමහරු නොහිතා වෙන කෙනෙකු පාවිච්චි කරපු එක අනුකරණය කරන්න ගියාම ඒක දිගටම ගිහිල්ලා ඊට පස්සේ ඒක සම්මත වෙනවා. <laughs> එහෙම එකක්. හරි. ඒක ඒ කාරණේ මේ අපි එතනින් අවසන් කරමු. දැන් ඔබ ලියලා තියෙනවා මේ ඊටාම වැදගත් මාතෘකා කීපයක්ම මේක ලියලා තියෙනවා. අපිට ඔක්කොම කතා කරන්න වෙලා නැහැ. මම කැමතියි මෙන්න මේ ලිපිය ගැන යමක් අහලා දැනගන්න ඔබගෙන්. සිංහල සිනමාවේ සාන්තුරය ගැන ඔබ ලිපියක් ලියලා තිනවා වසන්තයන් ගැන. වසන්ත ඔබේ සිතන්නේ මෑතකදී අප්‍රාප්ත වෙච්ච ඒ පිළිබඳ යමක් කියන්නාමද? ඔව් ඇත්තටම ඒක මේ <clears throat> ඒ නම යෝජනා කරන්න එක හේතුවක් තමයි ඔහුගේ සිනමා කෘති බැලුවාම ඒකේ කිසියම් ආකාරයක මේ හුඟක් වෙලාවට ජීවිත බැල්ම කියන්නේ ඒ තමන් භාවිත කරන චරිතවල ඒ චරිත මොහොන දෙන අත්දැකීම් දිහා ඔහු බලන විදිහේ කිසියම් ආකාරයක තියෙන විශාල දෘෂ්ටියක්. ඒ කියන්නේ ඒ දෘෂ්ටි හුඟක් මානුෂීය දෘෂ්ටියක්. මම හිතන්නේ ඒකයි මම ඔය මේ ඔය නම ඇත්තටම ඔය ලිපියට යෝජනා කරේ සහ ඔහුගේ සිනමා භාවිතාව ගත්තාම ඒ චරිත අත්විඳින වේදනාවන් පීඩනය මේ දඩේම වගේ චිත්‍රපටයක, තොරකඩ මාරා වගේ චිත්‍රපටයක, මාරුතේ වගේ චිත්‍රපටයක ඒ චරිත මොහොන දෙන අද්දකේ හුදෙක් ඒ චරිතවල විසින් චරිතව විසින් නිර්මාණය කරගත්තු ඉරණමක්ම නෙමෙයි. චරිත විසින් ලියාගත්තු මේ ජීවිතයක්ම නෙමෙයි. වෙන සමාජීය සහ වෙන බාහිර සාධකයන් විසින් තමයි ඒගොල්ලන් ඒ ඉරණම වෙත ඒ ඛේදවාචක වෙත මෙහෙवला තියෙන්නේ. ඔව්. හරි. එතකොට අන්න ඒ නිසා. එතකොට ඒ ඒ සිදුවීම් දිහා වසන්ත බලලා තියෙන හරිම මානුෂීය ඇසකින්. මම ඒ නිසයි තමයි ඇත්තටම ඔය ලිපිය තුළදී ඒ සිනමා භාවිතාව සාකච්ඡා කරලා තියෙන්නේ ඒ මේ දෘෂ්ටියක් සමග. ඔව් තව ලිපියක් තියෙනවා ඔබගේ. ඒකත් අපිට කතා කරන්න පුළුවන් වෙයි. මේක තියෙනවා ආදරයේ නන් විද පැහැන් විචිත්‍රවත් වූ එළඹෙන අගෝස්තුව. අජිත් තිලකසේන. අජිත් තිලකසේන. ඒක යම් කිසි පැහැදිලි කිරීමක් කෙරුවොත් හොඳයි. ඔව් ඇත්තටම අජිත් තිලකසේනයන් කියන්නේ අපිට මේ ඉන්න තව විශිෂ්ට ලේඛකෙක්. එහෙම කියන එක හේතුවක් තමයි විශේෂම ඔහු නිතරම වෙනස් භාවිතාවක්. ඒ කියන්නේ ප්‍රධාන ධාරාවෙන් පරිබාහිරව වෙනස් අභ්‍යාසයක වෙනස් භාවිතාවක නිරත වෙන මේ කෙටි කතාකරුවෙක් සහ කවියෙක් විදිහට තමයි මම ඔහුව දකින්නේ. එතකොට ඔහු ලියන ලිවීම් ඇතුළේ වුණත් දැන් ඒ කෙටි කතා ගත්තහමත් කවි ගත්තත් ඒවැය තියෙන්නේ අර මුලැමැදාග හරිය විදිහටම ගලපන ලද මේ ආකෘතියක් නෙමෙයි. ඊට වඩා වෙනස් කිසියම් අත්දැකීමක් පාදක කරගෙන එහි අපේ සාමාන්‍ය විදිහට අපේ සාමාන්‍යසට අහුවෙන්නේ නැති කොටස කොටසක් තමයි ඔහු හෙලිදරව් කරන්නේ. ඒක දැන් එයාගේ මේ ඔහුගේ එළබඩඟොස්තු කෘතියේ තියෙන්නේ ගාක් මාත්‍රිකා තේමා කවි තියෙන්නේ ආදරය ගැන. හැබැයි අපි ආදරය ගැන අපි සුපුරුදු නිර්වචනය හරි සුපුරුදු රූපකයන් නෙමෙයි ඒක ඇතුලේ තියෙන්නේ. වඩා වෙනස් දෙයක්. ඒකයි මම ඇත්තටම මේ මේ ආදරය තියෙන නංවිද පැහැයන්. ඔහු හරියට විචිත්‍රවත් කරන්නේ එකක් ඔහුගේ භාෂාව හරිම වෙනස්. ඒ කියන්නේ ඔහු ඔහුගේන අක්ෂර භාවිතාව ඇතුළත් ඒක අපිට මතුපිට වෙනස්කමක් විදිහට දකින්න පුළුවන්. අක්ෂර වලට වැඩි පිල්ලම්. පිල්ලම් පිල්ලම් පිළිභාවිතේ. හැබැයි ඔහුගේ අන්තර්ගතයේ ලිවීම ඇතුළත් ඒ වෙනස මේ අපිට මතු කරගන්න පුළුවන්. අවසාන වශයෙන් මම කැමතියි මෙන්න මේ ලිපිය ගැන යමක් ඔබගෙන් දැනගන්න. මිනිස් ජීවන රිද්මේට එක් හැඩයක්. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස් සමග සංවාදයක් ඇසුරින් කියලා තියෙන්නේ. ඒකේ වරහන් ඇතුලේ ඔබ දාලා තියෙනවා. වරහන් ඇතුලේ ඔබ දාලා තියෙනවා. කාව්‍යාත්මක ගද්‍ය භාෂාවක් යොදාගෙන ඇත කියලා. අන්න ඒ සම්බන්ධයෙන් යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න. ඔව් ඇත්තටම හුඟක් කාලවට අපි මේ සංවාද ලියද්දී මේ අපි ලියනවා ඒක මේ ප්‍රශ්නේ ඇහුවා මේ උත්තරේ ලැබුණා විදිහට තමයි ඒක ලියවෙන්නේ. කලාට මම එතන මේ උත්සාහ කළේ මේ කිසියම් විදිහකට දැන් ඒ මම කතා බහ කළේ ලංකාවේ ඉන්න අතිවිශිෂ්ට සංගීතඥයෙක් ප්‍රේමසිරි කේමදාසයන් සමග. එතකොට ඔහුගේ භාවිතාවේ සංගීත භාවිතාවෙත් ලොකු වෙනසක් තියෙනවා. එතකොට ඔහු ගැන ලියද්දිත් අනිවාර්යයෙන්ම මගේ භාෂාවත් මගේ ශෛලියත් ඊට අනුරූපව මම හිතන්න ඕනේ වෙනස් වෙන්න ඕනේ කියලා. නිකන් මේ සාමාන්‍ය සාම්ප්‍රදායික ප්‍රශ්නයක් අහනකොට උත්තර දෙනවා එහෙම නෙමෙයි. ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් වගේ නෙමෙයි. නෙමෙයි. හිත වෙනස් වෙනවා. ඒ නිසා තමයි මම හිතුවේ ඒක ඒ කියපු දේ කිසියම් විදිහක කාව්‍යාත්මක විදිහකට මේ ලියන්න ඕනේ කියලා. ඔව් අපිට තව කතා කරන්න තිබුණා නම් මේ කාලය හොඳයි. නමුත් අපි අසන්නන්ට වැටෙන්නේ නැති කියවීමක මහන්සිය නැමැති මේ ලිපි සංග්‍රහයට ලියලා තියෙන ලිපිවල වැදගත්කමක් හරවත්කමක් තියෙන බව අමිල සංජීවී අහලවෙල ලේඛකයාගේ මේ කෘතියේ. ඊටමත් වටිනා ලිපි සංග්‍රහයක් හැටියට අපි කැමති මේ හඳුන්වා දෙන්න. මම හිතන්නේ ඔබ තුල උනන්දුවක් ඇති වෙන්න ඇති මේ පොත හොයාගෙන ලබාගෙන කියවන්න කියලා. ඔබට යම්කිසි අලුත් විදිහකට හිතන්න ආවේශයක් ඒ ලිපිවලින් ලැබේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. අද පෙරවදන වැඩසටහනින් අපි ඔබට හඳුන්වා දුන්නේ අබින්ද සංජීව යහලවෙල තරුණ ලේඛකයාගේ කියවීමක මහන්සිය නැමැති කුළුඳුරු කෘතිය. එය ලිපි සංග්‍රහයක්. අපි ස්තුතිවන්ත වෙනවා අමිලට පෙරවන්දන වැඩසටහනට ඇවිල්ලා ඔබේ මේ මේ කෘතිය සම්බන්ධයෙන් අපි කරන සාකච්ඡාවට සහභාගී වීම ගැන අනාගතයේ ඔබ වාක් වටිනා කෘති සම්පාදනය කිරීමෙන් සිංහල සාහිත්‍යය පෝෂණය කරાવી කියලා විතරසිතින් අපි බලාපොරොත්තු වෙනවා. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහ පටිගත කළේ පියුමි එදිරිසිංහ පෙරවදන මාර්ෂ්තලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනය